ධර්ම දේශනාව පවත්වනු ලබන මීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ගෝණි යෝගාවචර මහා සංඝරත්නය අවසරයි මේ අපි ඉදිරිපත් කරගත්ත පහක් මාලාව තමයි දුක්ඛ නිරෝධාරය පස්සේ අවසානයේ සටහන අවසානයේ සටහන් කරන්නේ මේ රූප විචක්ක ශබ්ද විචක්ක ආදී වශයෙන් ඇතිවෙනා රූප විචාර ශබ්ද විචාර ආදී වශයෙන් ඇතිවෙනා වූ මේ විචාර විචාරය කියන කායික කියන්නේ මේ චෛතසිකයේට කලින් එහෙම නැත්නම් නිරෝධ සත්‍ය මීට කලින් පුරුක වශයෙන් අපි මේ පාර දිරිපත් කරගත්තේ විතක්කය කියන සත්‍යය. ඊට කලින් අත්ත වශයෙන්ම සංහාවයි අපි ගත යුතු තිබුණේ අපි ඒක ඉක්මවලා තමයි සංචේතනාව ගත්තේ සංචේතනාට පස්සේ රූප රූප සංචේතන ඒකාග රූප තණ්හා ඒකාග රූප විතක්ක ඒකාග රූප විතක්ක එහෙමයි පිළිගන්නේ. එහෙම නැත්නම් ශබ්ද ගත්තොත් ශබ්ද සංචේතන ශබ්ද තණ්හා ශබ්ද විතක්ක, ශබ්ද විචාර. මේකෙන් අපි සංචේතනාවට පස්සේ තණ්හාව කියන එක විශේෂයෙන් ඉදිරිපත් කරගත්තේ නෑ ධර්ම දේශනාවක් වෙනුවට. මොකද සෑම පුරුකකින්ම ඊට එහා තියෙන පුරුකක ඉඳලා දෙලින්ම තණ්හාව ඇති වෙන්නේ නැති අපි මතක් කරගෙනමයි යාවි. නමුත් අද නිරෝධ සත්‍යය විමාවක් දකින්න පුළුවන් වෙලා හිතාගෙන ආරම්භ කරන මේ ධර්ම දේශනාවට විශේෂයෙන්ම භාවනාවට සම්පූර්ණ විපස්සනා කියලා විශේෂයක් නැති වුණත් වෙනවා දෙන්න පුළුවන්. නමුත් විග්‍රහය සඳහා මෙතන සංඥා විපංචේතනා සංඝා විපක්ක විකාර කියන හතරම අවුස්සලා ගත්තොත් මතකයේට පහසු. ඉදිරිපත් කරගත්තොත් පහසු. එතෙන්දී මේ අන්තෝජතා බහිගතා වශයෙන් ඇතුළත ගැට පිටත ගැට වැටෙන මේ සංසාර චක්‍රය මේ විසඳීමේදී පර්වතයන් වහන්සේ ඉදිරිපත් කරගෙන තියෙන ක්‍රමය හරියට කටුවකින් කටුවක් කනිච්චාම ඒ කටුවකින් හරන් දාන්න වගේ ඉපාමත්ව සූක්ෂම ක්‍රමවලට තමයි මේක මේ කටු හරන් දාන ක්‍රමය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකට පුළුවන් අපිට මේ සංකේතනාවක් සංඥාවක් විචක්කයක් විචාරයක් කියන මේ හතර අර ගත්තොත් සංකේතනා තමයි චේතනා කියන සයිකිකය යම්කිසි ආරම්භයකට අනිත් සයිකිකය නියවන මෙහිදී මේ නායකත්වය දෙන සත්‍යයි කියන්නේ. අඩු පන්තියේ ඉන්න ප්‍රධාන වඩුව වගේ අනුමුත් වැඩේ යෙදෙන ගමන් අනිකුත් ශිෂ්‍යයන් ඒ ඒ අවශ්‍ය කාරණාවට මෙහෙවන ගතියක් පන්තියක මොනිටර් කෙනෙක් වාගේ. බඩු පන්තියක බඩු ජීවිත බඩු වාගේ මේ චේතනාව වැඩ කරනවා. මේ චේතනාව මේ විදිහට තෝරලා මෙහෙවලා යොමු කරගෙන අරමුණට තමයි මනසිකාර්ය හිත ගෙනියන්නේ. ඒ ගෙන ගිය ගෙන ගියා වූ ගෙන යන්නා වූ මානසිකාරය අරමුණට නැංවීම කියන කෘත්‍යයේ පරිසමාප්තිය සිදු වෙනකොට විතක් වේ. සායික ධර්මයන් අරමුණ දිහාට මෙහෙවීම, ගොනු කිරීම, යොමු කරවීම, එළවීම චේතනාවෙන් කරනවා. මේ චේතනාවෙන් ගොනුක් ලබා දෙනා වූ වැඩේ සංගුණයක් ලබා දෙන අරමුණ කියන්න පුළුවන් දිහාවක පිට මෙහෙවීම මනසකාරයෙන් කරනවා. ඒක අපේ යුතුයමාරේ සතහන් කරන්නේ කොහොමද? අරමුණට හිත නැංවීමෙන් ඔන්න ඒ කටයුත්ත තමයි. අන්න අරමුණට හිත නැංවීම කියන එක තමයි විතක්කය. මේ විතක්කේ යම් එකක් විතක්ක කරා නම් අරමුණ යම් අරමුණට හිත නැංවුවා නම් ඒ අරමුණ ටිකක් පිළිමදිකට ගන්නවා. ඒක රස බලන ගතියක් තියෙනවා අතගාල බලන ගතියක් තියෙනවා ආන්නේ අතගාල බලන ගතිය ඒ විපත්‍යත් එක්කම ක්‍රියාත්මක වෙනකොට මේක තමයි විචාරය කියන්නේ විමසවා බලන ගතිය මේක නිසා සමාජ විමසන නුවණ කියලා කියනවා ඒ විමසන්නේ මොකද්ද විපත්යේ විසින් නංවන ලද අරමුණ අතගාල බලන එක ඒක රස බලන එක ඒ කොට ආශ්‍රය කරන භාගයට පිටිනදලා බලන එක තමයි විචාරයෙන් කරන්නේ විචාර චේතනා මානසිකාර විතක්ක විචාර කියන සයිතික ඒක චිත්තක්ෂණයට භාවනා චිත්ත වීදයක චිත්තක්ෂණයට චිත්ත වීදයේ ගන්න ගලේදී චිත්තක්ෂණ වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැති ඔය විදිහට පුළුවන් තරම් පරික්ෂේධ කරලා දක්වන්නේ ඉන්නේ. ඒ සාමාන්‍යයෙන් ආකාර ධර්ම විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් කෙනෙක් කොහොමද වරදකට හෝ නිවර්දකට හෝ ලක්ෂණ දෙයි. අපි කියන්නේ මේ පුද්ගලයා ඉදිරි පිටට ඉදිරිපත් වෙන්නා වූ යම් හෝ අරමුණක්. රූපයක්, අධ්‍යයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධම්ම අරමුණයක්, ආරම්මණයක්. කියන මේ මොකක් හරි ආවට පස්සේ මේ පුද්ගලයා මේ සංචේතනාවට කලින් වේදනාවක් විඳිනවනේ. ඒ වේදනාව අනුව තමයි සංඥා ගන්නෙ. ඒ සංඥාව අනුවන චේතනාව මෙහෙ වෙනවා. ඒක නිසා ඒ පුද්ගලයා විඳින වේදනාවත් එක්කම ඒ දකින්න බාහිර තියෙන රූප, සත්ත්ව, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන අරමුණේ තලකුණු තැබීමක් මේ පු탁ඥයන් අතර අනිවාර්යෙන් සිද්ධ වෙනවා. සංඥා ගැනීමක්, අරමුණු කර ගැනීමක්, නිමිති කර ගැනීමක් සිදු වෙනවා. මේ නිමිති කර ගැනීම සඳහා ඉදිරිපත් වෙන අරමුණ නිතරම සීයෙන් වෙනස් වෙමින් පවතින දෙයක්. ඒක සාමාන්‍ය සංසිද්ධියක්. නමුත් මේ වෙනස් වෙන දෙයක් මතක තබා ගන්න අමාරු නිසා වෙනස් වෙන දේ මත ගන්න සංඥාව නම් කවදාකවත් වෙනස් නොවන ආකාරයක හිතේ ගන්නපත්. ඒ නිසා අපි වෙච්ච සිද්ධියක් පිළිබඳව මතකයේ ඇවිස්සුවොත් අපිට ඒ මතකයේ හැමදාම ඒක ආකාරයි. ඒ වෙච්ච සිද්ධිය සම්පූර්ණ වැඩ පිළිවෙල මතකේ තියෙන්නේ අපිට ඉතාලම සිත් ගන්නාදුරු යමක් එක දෘෂ්ටි කෝණයක් එක පැත්තක් එක්කෙනෙක් එක සංසිද්ධියක් අපි මතක තියාගන්නවා ඒක හරියට මේ කැමරාවකින් ගත්ත චිත්‍රයේ අපසක් වාගේ ඒක එතන කියවහකට හොඳට හිතේ තැම්පත් කරලා තියෙනවා. ඉතින් ගලේ කෙටුවා වගේ තැම්පත් කරලා තියෙනවා. අපි ගිය පාරත් මතක් කළා වගේ සමහර මොළේ පිළිබඳ වෛද්‍යවරු මොළයට යම් විදුලි සංඥාවක් දුන්නා පස්සේ ඒ යටගිය මතකේ අලුත් කරන්න පුළුවන් ගැටයක් දැකලා තියෙනවා. ඒ අත්ව දැකලා තියෙනවා ඒ විදිහට විදුලි සංඥාව ලක්ෂ වාරයක් දුන්නත් මතකයේ තියෙන්නේ එකම රූපතලයක්, එකම දෙයක් ඒ රූපතලයක්. ලක්ෂ කෝටි වාරයක් ඒක නැවත මතකයට නැංගුවත් ඒ ගබඩා කරලා තියෙන සංඥාවේ වෙනසක් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒක කියන්නේ සංඥාව නිත්‍ය සංඥාවක් විදිහටමයි සුභ සංඥාවක් විදිහටමයි සුඛ සංඥාවක් විදිහටමයි තමන්ගේ මතකේ තියෙන්නේ. නමුත් ඇත්තනම් ඒ සංඥාට අදාළ වෙතිතිය වෙනස් වෙන සුළු දෙයක් විතරෝම වෙනස් වෙන සුළු ක්ෂණබංගුර දෙයක්. නමුත් අපි සංඥාට නගපු මොහොතේ පටන්ම ඒක නිත්‍ය බාටපත් වෙනවා. මෙන්න මේ සංඥාව මත ඉඳගෙන තමයි අපි මේ සංස්කාර ඇත්තේ. ඒ වෙනතු සත්‍ය මත ධර්මයේ මත නෙවෙයි. සත්‍ය ධර්මේ නම් වහවහ වෙනස් වෙන සුළු දෙයක්. නමුත් අපි එයින් අපි ගත්ත සංඥා ටික අරගෙන තමයි මේසයක් උඩට ගිහිලා කොලයක් කෙලලා අර සංඥා ටික ඇඳලා ඉතින් සිත්යන් අඳිනවා ගණන් හදනවා සැලසුම් කරනවා මේ තේරම වෙන්නේ කවදාවත් විච්ඡ සිද්ධිය මත නෙවෙයි මොකද විච්ඡ සිද්ධියේ ඒ වගේ දේවල් කරන්න තරම් පමා වෙන එකක් නෙවෙයි ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි නමුත් ඒ මත මේ පුතක් යන හිත ගන්න සංඥාව නිත්‍යයි සුඛයි සුඛයි සුභයි ඒ මත ඕන තරම් ප්‍රස්තාරම්භිත පුළුවන් ඒ මත ඕන තරම් වගු සතහන් ලියන්න පුළුවන් ඒ පරිච්ඡේද කරලා බලන්න පුළුවන්. කප කපා බලන්න පුළුවන්, විග්‍රහ කර බලන්න පුළුවන්. මොකද සංඥාව කියලා කියන්නේ අපේ හිතේ ඇති කරගත්ත නිත්‍ය භාවය පිළිබඳව, ආරම්භන භාවය පිළිබඳව හැඟීමක්. මෙන්න මේ ගත්ත සංඥා මත ඉඳගෙන තමයි ඔය ඊට පස්සේ සලසුන දිගට යන්නේ. නැත්නම් චේතනා පහළ කරන්නේ. ඒ සංඥාව මත නැත්නම් විචරිතිය අමතක වෙලා ගිහිල්ලා නමුත් අර ගත්ත සංඥා මත ඉඳගෙන ඉතින් දිගටම සංස්කාර කරනවා. ඒක හැද ගන්නවා. ඒක Tamanට ඕන විදිහට හදා ගන්නවා. මෙහෙම වුණොත් හොඳයි, එහෙම වුණොත් හොඳයි කියලා මෙන්න මෙවැනි සංස්කරණය කිරීමක් තමයි අර ප්‍රධාන වඩුව කරන්නේ. නැත්නම් චේතනාව කරන්නේ. ඒක නිසා චේතනාව බොහෝ දුරට ඇත්ත සිද්ධියෙන් වෙච්ච සිද්ධියේ තමයි. වෙනස්. නිත්‍ය සුඛ සංඥාවල තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ චේතනාව පිළිබඳ හොඳට අර ආචාර විද්‍යාවට පැත්තෙන් බලන්න පුළුවන් එකම සිද්ධියකට දෙන්නේ සම්බන්ධ වෙලා දෙන්න කතා කරොත් දෙන්න දෙකක් යනවා. ඒ දෙන්න දැකලා තියෙන්නේ ඒ දෙන්න එක දැකලා තියෙන සංඥාවල් වෙනස්. ඒක තමයි අර අන්දිය 6 දිනකට අර ඇටෙක් කට ගන්න දීල ඉස්සර කාලේ හිටපු රජ කෙනෙක් ඒ 6 දිනාලව කතා කරවලා තියෙනවා. ඒ කතා කරපුවාම මේ 6 දිනා කියලා තියෙන සම්පූර්ණ වෙනස් කොටස් හයක්. අලිය ගැට ගහපු එක මිනිස්සු ඇවිල්ලා කියනවා අලියා කියලා කියන කොස්සක් වගේ එකක්. ඉත මේ නට්ටක් කියනවා නට්ටාක පැතිරිච්ච මයිත්‍රාක් කියනවා. කනට ගහපු මිනිස්සුයා කිව්වා අලියා කියන්නේ කුල්ලක් වගේ දෙයක්. කකුලට ගහපු මිනිස්සුයා ඉන්න කිව්වා අලියා කියන්නේ වංගෙඩියක් වගේ දෙයක්. නානා ප්‍රවිදියට මේව විස්තර කරේ මොකද්ද? ඔහුට ලැබෙන ඒ සංඥා ටික ඔහු විස්තර කරගෙන හිටියා. ඊට පස්සේ ඒ මනුස්සයා කියන අන්ධයා නිසා කොයි වෙලාවෙ හැදුවත් කොහොම කරත් පරිගලක අතගාමිනියට දෙන්නේ අලියා ගැන කොස්සක් වගේ. හොඳවල අතගාමිනියට පොල් ගහක් වක් ගහක් වගේ එකක්. බලි මේ අකුල අතගාමිනියට වංගිලින් ප්‍රේ වෙනස් කරන්න. ඊට පස්සේ ඒ මිනිස්යාට කිව්වොත් එහෙම අලියේ අඹින්ද අලියේ දීලා කරන්න. ඒ මිනිස්යා අර කොස්ස ගන්න කොස්ස දීලා කිරීම තමයි කතාව මිනිස්යාට. මේ විදිහට අර ඇස්සට මිනිස්යාට දෙන කොච්චර නම් මේකේ සත්‍ය ස්වરૂපේ. අතාගේ ඒ මනුස්සයට හොයලා බලලා අත සාකල්යෙන් දැක ගන්න බෑ. අහු වෙනකොට අත ගාලා ඒකෙන් පස්සේ ඕන කල්පමක් කරනවා. ඒ වගේම අම්දෙක් එක දවසක් අහවලු මේ සමණයක් තියෙන මිනිස්සෙකින් යාළුකමට මේ පිළි කොහමද කියලා. ඊට පස්සේ කිව්වලු පිළි කොකා වගේ. කොකා කොහොමද කියලා. ඊට පස්සේ අත නමලා පෙන්වලු කොකාගේ බෙල්ලේ දුර අත ගාලා කියලා නම් පිළි බොනකොට උගුර පැටලෙනවා කියන කියලා. ඉතින් මේ වගේ දෙයක් තමයි ඒ පු탁ඥයා හැම වෙලාවෙම කරා නමුත් පු탁ඥයා හිතන්නේ මේ මිනිහා අන්ධයා මිනිහා මෝඩයා මම නම් හරියට කිරි දැකලා තියෙනවා මම නම් හරියට කෝකා දැකලා තියෙනවා මගේ නම් දුරපැත්තේ ඉන්නවා කියලා අපි හිතන්නේ පුසර්වචනාංශයෙන් පෙන්වන්න හදන්නේ ඇත්ත ඇති හැටියට දැක්කම වෙච්ච සිද්ධිය වෙච්ච සිද්ධිය වශයෙන් අපි මතක තියාගෙන හිටියානම් අවදාකත් උක වෙනස් කරන්න හිතන්නේ මොකද මේ සිද්ධිය වෙනස් කරන්න හිතන්න තරම් දෙයක් නෑ ඒක උනා ගියා ඒක බොහෝ ශීඝ්‍ර වෙනස් වෙනවා. නමුත් අපි හදන සැලසුම් වල අපි කොච්චර දෝ දකින්නවා ඒ ජීවිතයෙන් ගත්ත සංඥා ටික අරගෙන බැලුවොත් නම් අපිට ගොඩක් ඒවල් කරන්න පුළුවන්, ගොඩක් සංවර්ධනය කරන්න පුළුවන්, ගොඩක් මේක පුනරුත්ථාපනය කරන්න පුළුවන්. නොකර මේක වැඩක් නෑ. අනිවාර්යයෙන්ම මගේ යුතුකම මේක තමයි කිය. අපි අර කබර ගෝයා තල ගෝයා කරගෙන විශාල සැලසුම් හදනවා. ඒ නිසා මේ නිරෝධ පක්ෂේ බලනකොට සංස්කාර අපි චේතනාව කියන වචනේ චේතනාවයිටි ඒ කායනේ සයිතික සියල්ලටම සංස්කාර ස්කන්ධය කියලා කියනවා. සංස්කාර කියන යන තැනට එනකොටම දැකපු කෙනාට බලපු කෙනාට නම් පේන්නේ ආය මේක හදන්න කල්පනා කරනවා ඊට වැඩි කිසිවක් ලෝකේ නැහැ. නමුත් නොහදලි කියොත් යන කාලෙට යන්න දුන්නොත් ඉතින් ඒකත් නිකන් මහා මොකද්ද අඩුපාඩුවක් වගේ. දරුවන්ට ගහන්න නැතුව දරුවෝ හදන්න නැතුව හොඳ නැහැ. පිළිවෙත් පෑයනකොට හැඳි ගෑවේ නැත්නම් කොට කැටි ගෑවෙනවා. එන් තමයි ඒක හැඳි ගාලා හදන්න ඕනේ. දරුවෝ ගහලා තල්ලා හදන්න ඕනේ කියලා. ඔන්න ඕන යුතුයකම් කොටසක් මේ ආචාර විද්‍යාත්මක පැත්තෙන් අරගෙන අපි මේ දරුවෝ හැදිල්ල කෙරුවට දෙමව්පියන්ගේ නම් කවදාකවත් හැදිල්ලක් නැහැ. මොකද දෙමව්පියන්ගේ සුළුව තමයි දරුවෝ හදන මුවාවෙන් තමන් වල නිදහසේ ලැජ්ජ බය නැතුව හැදෙන්නේ. නැත්නම් තමන්ගේ හැදිල්ල පැත්තක දාගන්න ඕනේ නම් දරුවන් හැදී මේ අද પરමාර්ථ ඉස්සරහින් තියාගන්න. ඒ නිසා අපි කවුරු හරි මොනවා හරි හදන් ගන්න හැම වෙලාවෙදිම අපි නැහැදිච්ච ගම පේනවා. අපේ හැදිච්ච ගම ජීවිතේ මේ දේවල් ඇත්ත හැටියට ඇති හැටියට දැක්කනම් හදන්න යන්නේ නෑ කවදාකවත්. ඒ බුද්ධි කල්පනා නැහැ. ඒ නිසා සංස්කාර සංස්කාර වශයෙන් අපි දැක ගන්න උත්සාහ කිරීම නිරෝධයේ ඉතාමත්ම පහසුයි. අපිට මේ විශාල බර අපි ඉන්න සමාජේ හදන්න ඕනේ ඒක සම්බ්‍යත්තගත කරන්න ඕනේ බයලජ්ජාත් කියලා දෙන්න ඕනේ කියලා මූලික බර සම්පූර්ණයෙන්ම අපිට දෙන්න කියන්න පුළුවන් ඒක කෙරුවොත් කවදාකවත් මම නම් හැදෙනවා මම හැදෙනවා නම් මට ওই ලෝකයේ තියෙන සංස්කාර තුන් විදාගෙන වල කියන්න බෑ වල කියන්න නම් පුළුවන් කරන්නේ කියනවා ඒ කොහොමද Taman හැදිලා ඉවර වෙලා රහත් වෙලා අනුන්ට කියලා ඒ ආචාර විද්‍යාත්මක පැත්තෙන් සහ සර්වඥාන්සේගේ ධර්මයේ අදාළව නැත්නම් ඒකට ගැඹුරට යනකොට යනකොට ලෝකේ හැදීමේ වැඩ පිළිවෙලෙන් අපි ගොඩාක් නිදහසක් ලබනවා. නමුත් ඒක සමහරුන්ට තේින්නේ කොර වෙනවා අංශභාග වෙනවා වගේ තමයි. මොකද ඒ තරම්ම බාහිර හැදීම ලොකු කරගෙන කියනවා ලොකු කරන්න උත්සාහ කරනවා නැත්නම් විනෝදාංශ හොයනවා තමන්ගේ හැදීම එකක් එක දාගන්න මේ දෙක එකක් තමන් හදන මනුස්සයට අනුන් හදන වෙලාවක් නැහැ. අනුන් හදන මනුස්සයට තමන් හදන්න වෙලාවක් නැහැ. මේ දෙකම කරන්න පුළුවන් වෙනකොට තමයි අරහත් ගුණය කියලා කියන්නේ රහතන් වහන්සේගේ අරියයි කියලා කියන්නේ උන්දට පුළුවන් තමන් ගැනත් වග බලා ගන්නකම අනුන්ටත් වග බලා ගන්න. ඒක ඉස්සලාම ලෝක ඇති විදිහ අපේ ගෞතමකී සංවර්ධන වහන්සේ. මේ මෙපිට ඉන්නේ ඇත්තෝ මේ සංස්කාර පිළිබඳ වැඩ කරන හැටි බලනකොට බණ කියන්නේ එපා. සර්වඥාන්ත බණ කියන්නේ එපා උනේ මේ තරම් අපි විනෝදාංශ හොයාගෙන කියනවා අපි වැඩේ පැත්තකට දාලා අනුන්ගේ දේවල් හදා. මේක තමයි සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ. මේ සංස්කාර ස්කන්ධයේදී අපි මේ අනුන් හදන්න හදනවා කියවට හදන්නේ අපි මත අපේම මතිමතාන්තර අපේ විද්‍යාව කියන පෝෂණය කිරීමක් පමණයි. ඒක නිසා සංස්කාර ස්කන්ධය නැත්නම් චේතනා සංචේතනා මනිකාරයේ පස්සේ මේ නිරෝධ සත්‍යයේ සමුදය සත්‍යයේ කියන්නේ තණ්හා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, ඒ නිසා යම් කිසි කෙනෙක් හැරෙනකොට කායික වශයෙන්, වාචික වශයෙන්, මානසික වශයෙන් ඒ පුද්ගල හැරෙන්නේ කොයි පැත්තටද? මොකක් හරි තණ්හාවක් සමනය කරගන්න. විශේෂයෙන්ම නිසම්ය දෘෂ්ටි පිටලා නැති අත්දැකීම මේක බොහොමත්ම ප්‍රකටයි. නමුත් අදාළ නැහැ. මොකද ඒක අපිට ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මොහොත කොට ගන්න කියලාන්න බෑ වෙනවලි කියේ. නමුත් සම්‍යක් දෘෂ්ටි ඇතිවෙච්ච කෙනා යම් වෙලාවක මේ අනුමතින් බලන් දෙපයි කියන මම වැදලා තියෙනවා කාටවත්. තමන් වශයෙන් බලන් තෝනේ තමන් වශයෙන් අවබෝධ දෙය කළ යුතුයි. මේ දේ වෙන්න ඕනේ කියන මේ චේතන පහළ වුණා නම් අනිවාර්යයෙන්ම මේක යට ප්‍රශ්නාවක් තියෙනවා. අර මේකට සාමාන්‍යයෙන් අය ධාර්මික පැත්තෙන් පෙන්නනවා රහත් වුණාට පස්සේ ඒ උත්තරයන් වහන්සේලාට මේ ධර්මයේවත් රකින්න ඕන කමක් එන්නේ නැහැ. යම් කිසි කෙනෙක් එහෙම රහත් වෙලත් පිටිපිටේ කඩපාඩම් කරනවා කොහොම ධාර්මික වැඩක් කරනකොට නැත්නම් බණ මතක තියාගන්න කියන්නේ භාණ්ඩාගාරික පරියත්ය කියලා ඒක කියන්නේ. ඒ ස්තෝමක් බලාගෙන ඉන්නේ කෙනා ඒ ස්ටෝරිය බඩු ගැන දක්වන කැමැත්ත වගේ විකක්ක මගේ කියන හැඟීමක් ඒ පිළිදෙලට එන්නේ නැහැ. මේක මගේ ධර්මයේ මේක අනිත් ධර්මයේ කියන හැඟීමක් නැහැ. කියන්නේ භාණ්ඩාගාරික පරියක්තිය. ඉන් මෙපිට කරන පරියක්තිය සංනාව තමයි. නමුත් ඒක සාමාන්‍ය මේ වගේ ධර්ම දේශනාවකදී අපි දෝෂ සහිත දෙයක් වශයෙන් දකින්න හැදුවට ලෝකයා පැත්තෙන් බලනකොට එහෙම දෝෂ සහිත දෙයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම පුළුවන් තරම් රැස් කරන්න ඕන, පුළුවන් තරම් එකතු කරන්න ඕන කියන එක තමයි ලෝකේ තියෙනවා. නමුත් අපිට මේ නිරෝධ සත්‍ය මතු කරගන්න නම් අපි දැනගන්න ඕනේ තෘෂ්ණා පහළ වෙන්නේ මේ සංස්කාරස්කන්ධේ නිසායි චේතනා නිසායි මේ ඇතිවෙන තෘෂ්ණාව තමයි මේ විචක්කේත විචාරයට සාධක වෙන්නේ. අපි ජීවාරත් මතු කරගත්තම දෙපින්දික සූත්‍රයේදී යම් විචක්කේති සම්පපංචේති යම් පපංචේති සතෝනිදානං පුරුසං සපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු රූප දක්ඛ විඤ්ඤයේසු රූපේ අර විදිහට රූපයක් දැකලා අපි ඒක පිළිබඳව ලෝභ හැඟීමක් ඇති කරගෙන ඊට පස්සේ ඒක පිළිබඳව මේ අරමුණට හිත නැවත නැංගුවා නම් අපිට ආසා කරන රූපය දැක ගැනීමට ඇහැ මෙහෙයුවා නම් යම් විකක්කයේදී සම්පපයිතේ ඒක මත ඊට පස්සේ හිත දොඩමලි වෙන්න පටන් ගන්නවා. කතා බාහුවේකට වැටෙනවා. අනේ මේ රූපේ මට ලංකර ගන්න නැත්නම් අනේ මේ රූපේ මට කාය රූප ගන්න නැත්නම් අනේ මේ රූපේ මට බදා ගන්න නැත්නම් අනේ මේ රූප ගෙනියලා මගේ කාන්දරේ දික්කේ ඉල්ල ගන්න නැත්නම් ආදි වශයෙන් අර දැකපු රූපේ පිළිබඳව හිත දොඩමලි වෙන්න පටන් ගන්නවා. මේ දොඩමලි වීම කොච්චර වෙනවද කියනවා නම් සතෝ නිදානං කුලසං කපංච සංඥා සංකා සමුදා කරන්ති ඒ මනුෂයා ඒ විචීර රාශියට ගැටයක්. නැතයි විචීර රාශිය විසින් මේ පුද්ගලයා යට කරගෙන යනවා විචිත්‍රමණය කරනවා. ඊට පස්සේ මේ මනුෂයා ඇස් දෙක දිගේ කටක් අරගෙන බලන කෙනෙක් වඩටපත් වෙනවා. ඒ තරම්ම රූපේ මත්කන ස්වරූපයකට යනවා ප්‍රතිපක්ෂය ඇති වුණා නම් ඊට පස්සේ මේ කතා බාහුල්‍ය කල්පනා වැඩිකම ඒක දිගේ ඇදීගෙන යන ගතිය මේ මාතෘකාවක තීත්‍ය සඳහන් කරනවා. මේ හා සමාන මෙතන තියෙන අහුවෙල හැදෙන්නේ. ඉද්ගන්න රූපයක් දකපුවාම ඒක පිළිබඳව චේතනා පහළ කරන, තෘෂ්ණා පහළ කරන විකක් වශයෙන් අපි ඒකට අහුවේ නැහැ. මේක අනිත් පැත්ත වගේ කිච්චු වෙන එකක් නැත්නම් නිරෝධය පැත්තට කිච්චු වෙන එකක්. සක්කමඤ්ඤා සූත්‍රයේදී සර්වඥන් වහන්සේ සහ සක්කදේවේන්ද්‍ර අතර වෙන සාකච්ඡාවක් නැති ඉදිරිපත් කරනවා. එතනදී සක්කදේවේන්ද්‍ර අහන්නේ ස්වාමීන් වහන්සේ මෙවැනි වූ අපි යට කරගෙන යන අපේ වීතික්‍රමණය කරන මේ ප්‍රපංචයන් දුරු කිරීම සඳහා සම්‍යක් වීර්ය කරන සම්‍යක් ප්‍රධානය කරන පුද්ගලයේ මනාකොට කරනකොට කොහොමද කරන්නේ මොකද්ද කළ යුත්තේ එතනදී අවචනාවේ දැනගදීල කියනවා ඒක අපිට ඔය භාවනාව පැත්තට හෝ නිරෝධ සත්‍යයේ බොහොම ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් මේක කරපු විග්‍රහයේ හොඳ පැත්ත වගේ ඒකෙදි පෙන්නලා දීලා තියෙනවා සර්වචන් වහන්සේ සාමාන්‍ය ලෝකයාට මේ ශෝමනස්ස, දෝමනස්ස, උපේක්ෂා කියලා වේදනා රස තුනක් තියෙනවා. ඒ ශෝමනස්සේ ගත්තොත් මේක මේ ලෝකයා හුඟා බහුල කිරීමට ප්‍රගුණ කිරීමට බොහොම වෙහෙතෙන් ඒ ශෝමනස්සේ ගත්තොත් මේක තියෙනවා සේවිතම්බ අසේවිතම්බ කියලා දෙකක්. සම්‍යක් ලෝකෙ විසින් පිළිගන්නේ හොඳයි. වදනය කළ යුතු, සේවනය කළ යුතු ශෝමනස්සයක්. ඉතින් ඒ නිසාම මෙතේ තේවෙන එක නොයුතු භජනීය කළ නොයුතු සෝමනස්සෙකුත් තියෙනවා. ඒක බාහිකබ්බ තේවිකබ්බ අතේවිකබ්බ කියන දෙක විස්තර කරන්නේ යමක් සේවනය කිරීමෙන් කුසලයේ වැඩෙනවා නම් ඒක සේවිකබ්බයි. යමක් සේවනය කිරීමෙන් අකුසලයේ වැඩෙනවා නම් ඒක අතේවිකබ්බයි. අන්නේ කුසලය වැඩෙන පැත්තේ සෝමනස්සය වැඩෙනකොට මේ ශෝමනස්සේ වර්ග දෙකක් වන්න සංගතනාන්දේගේ ඒ සාධනිකා ඥානෙට වැඩෙනවා. එක ශෝමනස්යක් විතක්ක විචාර සහිතයි අනිත් ශෝමනස්ය විතක්ක විචාර රහිතයි. මේ සර්වඥාන්දේ පෙන්ලා දෙනවා යම් ශෝමනස්යක් විතක්ක විචාර රහිතද ඒක විතක්ක විචාර සහිත ශෝමනස්යට වැඩිය ප්‍රණීත කරයි. ඒක භජනය කරන්නේ කියලා. අන්න ඒක භජනය කරනකොට ප්‍රපංච නතර වෙනවා. ඊට සමගදත් විපස්සනාට මේ නැත කාලේ ඉතාමත්ම ප්‍රායෝගික විදියට භාවනා ගුරුවරු දක්වලා තියෙනවා. මම මතක් කරන්න කැමති මෙතෙන්දී මේ කියන විතක්ක ਵਿਚාර දෙක මේ ආකාරයෙන් පාවිච්චි කරමින් කරන භාවනාවට කියන්නේ සම්මත්තාන භාවනාව කියලා. චතුසත්‍ය සම්මත්තාන භාවනාව කියලා කියනවා. හැබැයි විතක්කේ පිළිබඳ පිටිවර කතා කරන බව කරගත්තා. ඒක තියෙනවා ව්‍යාපාද විහිංසා මේ ගතේ ලෝභයට ගැටෙන ගැටෙන ද්වේෂයට ගැටෙන අවිද්‍යාවට ගැටෙන මිත්‍යා විතක්ක තුනක් කියන විතක්ක දුරු කිරීමට මේ ඉදජානාසේ මේ සතිපට්ඨාන භාවනාව අනිමිත්ත සමාධිය කියලා සමාධික දෙකක් වෙනවා. ඒක නිසා අපි මේ ගණ්ඩ හදන්නේ මේ මිත්‍යා විතර්ක දුරු කිරීම සඳහා ගන්න සතු සත්‍ය භාවනා ක්‍රමයට වැටෙනකොට මෑත කාලේ දිනු වෙච්ච මේ සතිපට්ඨාන භාවනාව ගන්නකොට ඒ සතු සත්‍ය කම්මස්ථාන භාවනාවට කෙටි නමක් තමයි කම්මස්ථාන භාවනාව කියන්නේ. ඒ කම්මස්ථාන භාවනාවේදී මේ විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කිරීමේ ක්‍රමය මේ මෑත අවුරුදු 20 ක විතර ඉතාමත්ම ප්‍රකට වෙලා තියෙනවා. මේ නිසා අද භාවනා ක්‍රම ඒක ආකාරයට කියන්න පුළුවන් විද්‍යානුකූලයි කියන්නේ. හරියට ඒ ක්‍රමයේ ගන්නවනම් පහදෙලියම පියවරෙන් පියවරට යන්න පුළුවන්. මේක යනකොට දෝ නැත්නම් අද අපි දාකට ගන්න හදන මාතෘකාවේදී අතරමැදි අවස්ථාවක දෝ මෙන්න මේ අනිමිත් සමාජයේදී පස්සලක් කරුණු ඉදිරිපත් වෙනවා. අපි බලමු ඉස්සරහට වෙලා තිබුණොත් කොහොමද ඒක වෙන්නේ කියලා. මේ ඒක ඉදිරිපත් වෙන එක වෙන දෙයක් නෙවෙයි කර්ම දෙයක්. කරන දේ නම් මේ විතක් ප්‍රචාර සම්බන්ධ කරන භාවනා කරන එකයි. කරගෙන යනකොට යම් අවස්ථාවක යෝගාවචරයට මේ අනිමිත් සමාධියත් ඇති වෙන්න පුළුවන්. නමුත් අද අභාග්‍යයකට වගේ උඟක් මේ විපස්සනා භාවනාවේදී ඉක්මනින් ඉක්මනින් යන්න කැමතියත් පටන් ගන්නකොට මේ අනිමිත් සමාධිය වගේ අදහස්කින් ක්‍රියාත්මක වෙලා හිත දෙන සියලුම දේම දුරු කරමින් දුරු කරමින් යන භාවනාවක් ගැන කතා කරනවා. මේ අරමුණට හිත යොදන්නේ නැහැ. අමතහනක් ඉදිරිපත් කරගන්නේ නැහැ. හිතවිල්ලක් වෙනවා හිතවිල්ල බැහැර කරනවා. වේදනාවක් වෙනවා නම් වේදනාව බැහැර කරනවා. සබ්දයක් ඇහෙනවා නම් සබ්ද මෙනෙහි කරලා බැහැර කරනවා. ඒකල නිමිති නොගෙන සිටීමේ කතා කරනකොට නම් බොහොම ප්‍රබුද්ධ ගතියක් පේන්නේ. නමුත් කවදාකවත් ගමනක් පැකින්ද හම් වෙන්නේ නැහැ. මේ මම කතා කරන මේකේ කතා කරලා තියෙන එක්කෙනෙක්ව අවුරුදු 7-8 කරත් කවදාකවත් ප්‍රගතියක් නැත්නම් ඒ මොකද එයත් මෙන්න මේ අපි විග්‍රහ කරන්න හදන මේ විතක්ක විචාර දෙක ඒක කියන කිසිම ප්‍රයෝගශීලී ප්‍රහේලිකා ස්වරූප යෙදුම අන්‍ය යෙදුම නොගන්න නිසා අරමුණක් කලම නොගෙනම එනේනදී ප්‍රතික්ෂේප කිරීමේ භාවනාවක් වොන්න කරන්න පටන් ඒක හොඳයි ඒ මොකද අපිට දැනගන්න පුළුවන් එහෙම දේවල් කරලා වටවලල්ලේ කරකැවි කරකැවි කරකැවි අවුරුදු ගණන් ඉන්නේ ඇයි? මේ බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙන විදිහට මේ විතක්ක ਵਿਚාර යොදාගෙන නිවිත් කර්මස්ථාන භාවනා කෙරුවොත් ওই වැඩේ වෙන්නේ නැතුව ඉතයි. නමුත් මෙමින් නමුත් ප්‍රගතියක් ලබන්නේ. ඒක නිසා අපි බලමු මේ විතක්ක ਵਿਚාර දෙක සම්බන්ධ කරගෙන කර්මස්ථානයක් ඉදිරිපත් කරගෙන සමත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් කටයුතු කරන හැටි. අපි ආනාපාන සමත කර්මස්ථානයේ ගත්තොත් ආදී ගුණෝගාවචරයට හඳුන්ලා දෙන්නේ ආනාපානීය කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක පිළිබඳව හිත පවත්වාගෙන යෑම. ඒ හිත පවත්වාගෙන යෑමේදී හොඳට පැහැදිලිව ශ්‍රවණය කරන්න ඕනේ පැහැදිලිව හිතේ මතක තියාගන්න ඕනේ හිත යන්නේ සම්මිති අරමුණට නම් සමතේට හොඳයි. ප්‍රඥප්ති අරමුණට නම් සම්මුති අරමුණට නම් සමතේ වර්ධනයක් වෙනවා. එහෙම නැතුව ප්‍රත්‍යක්ෂ කළ හැකි සංස්කාර කොටසකට හිත යනවා නම් ආනාපානය උනත් සුළුතරයකට මේක සිද්ධ වෙනවා මුලින්ම විපස්සනාවට යන්න. එතකොට අපි දැනගන්න ඕනේ මොකක්ද ආනාපාන භාවනාව කියන ප්‍රඥප්තිය, සම්මුතිය, එහෙම නැත්නම් ඊට සාපේක්ෂව තියෙන සංස්කාර කොටස් කියන. ආනාපාන හොති භාවනාව සිදු වෙනකොට හුස්ම දැල්ල තමයි කාරකේ. අරමුණ වෙන්නේ. ඊ ආරම්භණි ඇවිල්ලා වදින්නේ සමීයත්තා වූ සංවේදී භාවය. ඒ සංවේදී භාවයේ සමහරු දකින්න නාටිකාග්‍රේ සමහරු දකින්න තොල උඩ තව සමහරු නාසියේ ඇතුළු ගමන් මාර්ගයේ නැම්මත් දකින්න. තව සමහරු උගුරෙත් දකින්න. ඒක කොයි එක හරි වේවා සම්මත ක්‍රමයේ හැටියට පොතේ සඳහන් වෙලා තියෙන්නේ උත්තරොක්කේ නාසිකාග්‍රේ කියන විදිහට තොල උඩ හෝ නාසිකාග්‍රේ. මොකක් අර කින්තන්නත් දෝෂයක් නැහැ. ඒකේ තමයි ඇවිල්ලා අර හුලං ගෑල්ල හොඳතෝම හැපෙනවා වැදෙනවා තියෙන්නේ. ඒ වදිනකොට උණුසුම් ගති සිසිල් ගති කම්පන චංචල ආදී සංස්කාර කොටස් පහළ වෙනවා. ඉතින් භාවනා කරන යනකොට යම් කෙනෙකුගේ හිත දිගින් දිගටම දෙවේලේ යන්නේ මේ හේතු වෙන්නා වූ හුස්ම රැල්ල කියන ප්‍රඥප්තිය නැත්නම් සම්මුතියට නම් ඒ නැත්නම් මේ ඒකට නම් යොමු කරන්න ගුරු රැවකද කියලා කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ ඒක කියලා සමත භාවනාවේ යෙදෙන්නේ. ඒකෝට ඒක කියලා බලන්නේ ඇතුල් වෙන හුස්මෙන් පිට වෙන හුස්ම කොහොමද වෙන් කළ දැක ගන්න. හැපෙන තැන පිළිබඳව හොයන්න යන්නේ නැහැ. හැපීම නිසා ඇති වෙන මුසු සුදුරු ගැටි කම්පන චංචල ගැටි හොයන්න යන්නේ නැහැ. ඒවා මගාරවමින් හුස්ම රැල්ල බලනවා. අන්න ඒ හුස්ම රැල්ල අනිත් දෙකෙන් මගාරවල වෙන්කොට දැනගැනීමේ කෘත්‍ය සඳහා විතක්කය වෙනවා. මොකද්ද විතක්ක කියන්නේ? ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරනවා. පිට වෙනකොට පිට වෙනවා කියලා මෙනෙහි මේක තමයි අපි විතක්කේ කියලා කියන්නේ. අර හිත නැංවීම සිදු වෙනකොටම නම් කිරීමක් කරනවා. ඒ නම් කිරීම මාර්ගයෙන් අර විතක්කේ ශක්තිමත් කිරීමක් තමයි කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. හිත ඇතුල් වෙනකොට පිට වෙනවා කියන දෙකේ අන්දබන්ද වෙන්නේ නැහැ. නන්නත්තර වෙන්නේ නැහැ. ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා. එතන මේක පිට වෙනකොට පිට වෙනවා කියන. මෙන්න මේකට කියනවා විතක්කේ. අර මොකට හිත නැංවීම කරනවා. එතකොටම ටික වේලාවක් යනකොට නම් යෝගාවචරයට ඇතුල්වීමේ අත්දැකීමත් එක්ක ඇතුල්වීම මෙනෙහි කරමින් මෙනෙහි කරමින් කටයුතු කරනකොට ඒහා සම්බන්ධ අත්දැකීම් පිටුලා තමයි ඇතුල්වීම ඇතුල්වෙනවා කියලා මෙනෙහි කරනකොට විමසා බලන ගතියක් විකාරයක් මෙතන සිද්ධ වෙනවා. මේ හිතවිල්ලක් දිගේ යනවද වේදනාව දිගේ යනවද නෝකල්පනා කරනවද ශබ්ද දිගේ යනවද කියන එක තේරුම් බේරුම් කරගන්න උදම් ඉන්නාට පස්සේ තමයි ඔන්න භාවනා ටික කිස්පාසු වෙන්නේ. එතකොට ඉතින් තේරුම් ගන්න පුළුවන් මේ විකක්කේ තමයි අරමුණ මෙනෙහි කිරීම විචාරය තමයි ඒ බව මම දැන් හිත තියෙන ආනාපානයේ බව දැනගැනීම. මෙන්න මේ දෙක නැත්නම් මේ විචක්ක විචාර දෙක සහතික දෙකක් සාහවුරු කරන්න දිගින් දිගට පවත්වීමට තමයි උපදෙස් දෙන්නේ. ඒක ගිහාම අහනකමට අසුත්ත කරනක කොහොමද භාවනාව? මට ආස්වාද ප්‍රසවාසයක මෙහෙ කරන්න පුළුවන්. මේක ලංක ගන්න පුළුවන්. හොඳයි. මේක කරලා තන්දු ගන්න. කොච්චර වෙලා පුළුවන් ආස්වාද ප්‍රසවාසයේ වෙන අරමුණක් තියෙන්නේ. ආ මට වැලි 3-4ක් ඉන්න පුළුවන්. නැත්නම් මට තප්පර 3-4ක් ඉන්න පුළුවන්. නැත්නම් විනාඩි 3-4ක් ඉන්න පුළුවන් කියන මොන යෝගාවචරයක් කියනකොට අහගෙන ඉන්න කරාට තේරෙනවා මෙයාගේ හිත අරමුණක් එක්ක මූණට මූණ දාලා කොච්චර වෙලා හිටියද. වෙන විදිහට කියනවා විතක්ක විචාර දෙක අඛණ්ඩව කොච්චර වැඩ කරලා තියෙනවා. වෙන විදිහට කියනවා නම් දෙන්නම එකතු වෙලා කරන්න හදන්නේ ආනාපාන අරමුණ මත විතක්ක විචාර දෙක පුළුවන් තරම් තහවුරු කරගන්න. මේකට පොහොර ගැනීමක් වශයෙන් තමයි කියන්නේ ආස්වාදයේ ඇතිවෙනා වූ විකාරයක් ප්‍රස්වාදයේ ඇතිවෙනා විකාරයක් වෙනකොට හඳුනා ගන්නා තරමටම මේකට ප්‍රේම කරන්නයි කියන්නේ. මේක අදාහගන්නයි කියන්නේ. ඉතින් ඒකවල යෝගාවචරයට උසස් පෙළ පාඩම් පන්තියක් අභ්‍යාස පන්තියක් ලැබෙන්නේ මොකද? ඉතානත්ම සූක්ෂම බැලව කෙනෙකුට හැර මේ ආස්වාදය අධ්‍යක්ෂ ප්‍රසවාසය අධ්‍යක්ෂ දෙක කරන්න බෑ. ඒ නැත්නම් විශේෂයෙන්ම වචනයක නම් වන්න බෑ. නමුත් උත්සාහ කරන්න. කරනකොට කරනකොට සමහර විටක ආස්වාදයේ යනකොට ඇති සීතලත් එනකොට ඇති ප්‍රසවාදයේ යනකොට කුණුසුමත් හෝ මොනවා හරි ලකුණු දැක්කම අන්න ਵਿਚාරකට යුක්ත දැන් විශේෂණය වෙනවා. විමසා බැලීම විශේෂණය වෙලා. මේ ਵਿਚාරයේ විශේෂණය වෙන්න අනිවාර්යම විතක්කේ විශේෂණය වෙලා තියෙන්න ඕන මොකද විතක්කම තියෙන කෙනා විචාර කරන්නේ. මේ විදිහට විතක්ක විචාර දෙක තහවුරු වුණා නම් ඒ යෝගාවචරයට සද්දෙන් එන බාධා, හිතවිලෙන් එන බාධා, වේදනාවලින් එන බාධා විශේෂයෙන් හිත ඉහිලැටන ගැටයක් එනවා. ඒකත් විචාර වැඩ කරන්නේ නැත්නම් අරමුණ විදිහේ ශබ්ද වේදනා හිතවල බාධා වැඩි. කුණිසක් වෙනකොටම හිත පෙරලෙනවා. ඒකත් විචාර වැඩ කරනවා නම් අරමුණේ බොහෝ වෙලා පවත් ගන්න පුළුවන් ගැටියක් එක්කම අනිකුත් අරමුණ විශේෂ හිත අභීත භාවයට රසලමාවටපත් වෙනවා. ඉතින් මේක දවසකින් හරියන්නේ නැවත නැවත නැවත නැවත කරනකොට යම් ප්‍රදේශයකට යම් ප්‍රමාණයකට විතක්ක ਵਿਚාර තහවුරුව ලැබුවද ලබන්ද ලබන්ද ලබන්ද යෝගාවචරයට නීවරණයන්ගේ ප්‍රහාරය නීවරණයන්ගේ විතික්‍රමණය යටපත් කිරීම නැත්නම් අපි කියන මේ ප්‍රපංච කිරීම නානාක අරමුණු විදේ හිත දොඩමළු වෙන ගතිය එන්ටෙන් ටෙන් ටෙන් අඩු වෙන පටන් ගන්නවා මේ වෙන මොනක් අපි කන්නේ මේ යොදන වීර්ය නිසා සතිය පිහිටීම නිසා විතක්ක ਵਿਚාරයාගේ අඛණ්ඩ පැවැත්ම නිසා ඉස්සෙල්ල ඉස්සර නම් මේ අරමුණ පේන්නේ දුවනාස්තේ කුඩ අලුගෝල් ගිරියක් තැම්පත් කරන්න හදනවා වගේ කවදාකවත් එකම චිත්තක්ෂණයකට පස්සේ තව චිත්තක්ෂණයක හිටින්නේ නැහැ. නමුත් විපක්ක විචාර දෙක තහවුරු වුණා නම් මේ යෝගාවචරයේ අරමුණට හිත බැඳ ගැටියක් තියෙනවා. දැන් මෙහෙම ගේවල මේ යෝගාචර පැයක් එකමාරක් විතර මෙහෙම ඉන්නකොට අර විචක්ක විචාර දෙකේ පුරුත බහුල භාවය නිසා ඉතින් මොන්නම අරමුණක්වත් නැති වෙච්චලා ඉබේම හිත ආනාපානට යනවා ආනාපාන කියලා ඇතුළේ පිටින් මෙහෙ කරන මට්ටමන මේක බහුලීකත වෙනවා බහුලීකත වෙච්චාම කොච්චර දුරට මේකට හිත කරනවද කියනවනම් අරමුණක් එක්ක හිත කොච්චර කිට්ටු කරලා සමීප කරලා උත්සාහ කරලා කර දෙනවද කියනවනම් මේ කටයුත්ත මතම හිතක් විචාරයක කිසිම මෙහෙවීමක් නැතිව විගතම අරමුණ අල්ලලා දෙන ගතිය මතම ඒ යෝගාවචරයට අරමුණේ අන්තිම සූම් තත්ත්වයට දක්වාම යන්න පුළුවන්. රූප ධර්මයේ ආයෝ පොට්ටබ්බ ධාතුවේ කොච්චර දෙවිලා ගියත් ඒ යෝගාචරය තාම අර ගත්ත පුරුද්ද මත ඉඳගෙන හෝ විතක්කේ විකාරේ නැත්නම් අරමුණේ ඇතිලීම් පිටින දකින්නේ නැත්නම් ඇතිලීම් පිටිනේ මායාව සංඥාවලේකේ දකින්නේ විගලට ගත කරනකොට තමයි ඒ ප්‍රතිභාවිනික පහළ වෙන්නේ. ඒත් නෑ විතක්ක විකාරේ අතාරින්න. වෙන විදිහට කියනවනම් අරමුණ සීපත් කිරීම අතාරින්නේ නෑ. එතකොට තමයි මේ ප්‍රතිභාග නිමිතට හිත වැඩ ගැනීම කියන අර්පණාවට වැඩේ. මේ අර්පණාව කොහොමද අපේ පොතේ සඳහන් කරන්නේ? සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං උපසම්පද්ද විහෙරති. ඒ පුද්ගලයා අරමුණේ තමයි ඉන්නේ. අරමුණ කියන්නේ මෙතනද ආනාපාන ප්‍රතිභාග නිමිත්ත. ආනාපාන නිමිත්ත නෙවෙයි. මේ නිමිත්තේ ඉන්නේ ඒ ඒ තන මේ ධ්‍යානෙ ඉන්න ගමන්. ඒ ඒ තනේ නැවත නැවතත් අරමුණටම හිත නගින කුරුද්දට මේක ආනාපාන ප්‍රතිදාග බව නිමිත්ත බව දැනගන්නවා මේ කටයුතු යෝගාවචරය ආයාස කරන්න දෙයක් ඉතින් මේක කියනවා අර කලින් කරපු බහුල භාවය නිසා භාවිත කරපු නිසා භාවනා කරපු නිසා මේක තමයි පැයකමාර දෙකුණක් ඉන්න පුළුවන් සමහර පැය තුන හතරක් තියෙනවා මෙන්න මේ වෙලාවේදී පවතිනා උද්‍යානයේ කියන්නේ කවිතක්කන් කවිතාරන් විවේකයන් පීති සුඛං පතම ධානං උපසම්පද්ද විහෙරති ප්‍රථම ධානයේ එළඹ වාසය කරයි මෙතනදී තියෙන සෝමනක්ය මේ සෝමනස්සේ සවිතක්කයි සවිචාරයි. එතන විතක්ක විචාර සහිතයි. ඒ විතක්ක විචාරය මේ හොඳට මතක තියාගන්න කරන දෙයක් නෙවෙයි වෙන දෙයක්. හිතෙන් කිමන හරි කරන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම සමාධිය කැඩෙනවා ධ්‍යානෙ වැඩ. නමුත් මේ යෝගාවචර දැනගන්න පුළුවන් නැත්නම් ධ්‍යාන පතෝ ධ්‍යානෙ පන්නපු කෙනාට දැනගන්න පුළුවන් මේ වෙලාවේ වැඩි වෙන්නේ කොහොමද අර මෙතෙක් කළා පුරුදු කරපු පුරුත අනුව විතක් පුරුචාර දෙක වෙනවා ඒ නිසා මේකට කියනවා හදිකක්ක සංචාර සෝමනස්සයක් පහළ වෙනවා කියලා නමුත් මේකත් අය එකමාර දෙක ඉන්නකොට මොකද වෙන්නේ මේ ඉදී සිද්ධ වුණත් විතක් විචාරය අල්ලීම ඉති කාලයක් වෙනවා විතක්කමක් වඩපත් වෙන්න පටන් ගන්නවා මේ විතක් විචාර දෙක නිසා හරියට හිතන්න වාගේ චේතනාපූර්වකව කරන වාගේ මේ විතක්ක විචාර නන්නස්කාර අරමුණු විදිහට විසිරෙන්න ඉඩ තියෙනවා නීවරණ කිච්ච කරන්නේ ඉඩ තියෙනවා එතකොට යෝගාචර ප්‍රථම ඥානයේ දෙතිය ඥානට නංගින්ට ආධිනව සලකන්නේ මේ විතක්ක විචාර දෙක කරමින් තිබුණත් කෙරෙමින් තිබුණත් මේක නීවරණ වලට බරයි ඒ නිසා මට විතක්ක විචාර දෙකෙන් තොර දෙතිය ඥානය ලැබේවා කියලා අදිස්ථාන ඒ අදිස්ථාන කරන්නේ ප්‍රථම ඥානෙ පැය ගණන් ඉඳලා ආධිනව දැකලා ඒකදී පරිකරම කළා යම් වෙලාවක හිත නැංගුවොත් විචි අධ්‍යානයේට අන්න යෝගාවචරයට කරන්නේත් නැති, කෙරෙන්නේත් නැති විචක්ක විචාර දෙකම රහිත ප්‍රීතියට එනවා. ඒ ප්‍රීතිය ප්‍රථම ධ්‍යාන ප්‍රථම ධ්‍යානයේ ප්‍රීතියදී බොහෝම බලයි. එහෙම නැත්නම් අවිචක්ක අවිචාර සෝමනස්සේ කියන ද්විතිය ධ්‍යානෙ බොහොම ප්‍රණීතයි. වෙන විදිහට කියන්නේ විචක්ක විචාර දෙක නැතුව සමාධියක් ලබන්නත් බැහැ. විචක්ක විචාර දෙක තියෙන තාක්කල් සමාධිය රසයක් ලබන්නත් බැහැ. ඒ නිසා මේක නැතුවත් බැරි ඇතුවත් බැරි යකෙක් වා. උගුරු දෙනෙකුට මේ ධර්මයෙන් අල්ල බදා ගන්න වැඩි කම නිසා දෝ මේක ප්‍රයෝජනෙ කලකලා විචක්ක විචාර පාවිච්චි කිරීමත් අවශ්‍ය වෙලාව යොමුනාට පස්සේ ඒක අතහැර ගැනීමක් කියන එක විවාහම අමාරුයි. විවාහම තේරුම් ගන්න අඩුයි. ඒක හරියට කරත් හරක ගෙනියනකොට හරකා යන්නේ නැත්නම් අදින් නැත්නම් උඩ තවන්න ඕනේ. ඒකට දෙන්න ගන්න ඕනේ. අන්ධහර පාන්න. නමුත් කරත් අදිනව නම් අර කලන් යන්න නරකයි. ඒකකොට අර කරත් එළවන එක හරකයි. කරත් එළවන එක හරකන්නේ කරත් එන්නේ රදත් කාලය. ඌ දැනගන්න ඕනේ මෙන්න මේක වෙලාවෙ හරකා විතර කරගන්නකම් ඊගහට පුරුදු කරගන්න ඕනේ තවන්න ඕනේ ගහන්න ඕනේ. අන්ධහර පාන්න ඕනේ බය කරලා කොහොම හරි ගෙනියන්න. නමුත් ඊට පස්සේ සීකර වෙලා බර අදිනවනම් කර දෙනවනම් ආධිනවත් උඩ ගහන්නට ඇති. ආනි වගේ තමයි අරමුණේ හිත පිහිටන්නේ නැත්තම් මෙනේ කරමින් මෙනේ කරමින් විතක් විකාර පුහුණු කරමින් පුහුණු කරමින් අරමුණේ හිත පන්ද. දැන් ඊට පස්සේ ඒත් නැදි. බයක් විතර ඉන්න බන්ධන. එකමාරක් ඉන්න බන්ධන ආදි වශයෙන් විතක් විකාර පුරුද්දට යන ධර්මයට යන්නයි. ඊට පස්සේ තමයි අරමුණේ ඉතාම සීමිත තත්ත්වවලට අපිට ය아가න්න පුළුවන් වෙන අර විතක් විකාර දෙක හැරමිත්තක් කරන්නේ. අත්වලක් කරගන්න. නැගි. නැගි වුණාට පස්සේ අරමුණ සම්පූර්ණ ගෙවිලා යනවා වගේ. නැත්නම් අරමුණේ කියන ග්‍රෝත් සත්‍ය ගෙමු ගියාට පස්සේ අන්න විතක්ක ਵਿਚාර දෙක රාජය. රාජ වෙලා ඔන්න ධ්‍යානයක් උපදවන. ප්‍රථම ධ්‍යාන. නමුත් මේ විතක්ක ਵਿਚාර දෙක ඒ ධ්‍යානෙදී ආය කලබලයක් කරදරයක් වඩපත් වෙනවා. එතකොට මේ විතක්ක විචාර මෙතෙන් එනකන් උදව් කරා වූ මේ විතක්ක ਵਿਚාර දෙක නැති විද්‍යාඥයන්ට සමවාදිනකොට තමයි මේ ප්‍රීතිය පාලනය මේකම ඒ කාලෙට මෙහෙම විකාශ වෙනවා. ඒ නිසා විපස්සනා විචාරයක හරියට මේ මේ යදවීමේ ක්‍රමය තමයි මේ මෙනෙහි කිරීමේ ක්‍රමය කියලා කියන්නේ. හරිය බයයි සමහර මේකට. ඒක මොකද හේතුව ඇත්ත බය වෙන කාරණාවක් තියෙනවා මොකද විපස්සනා විචාරයේ අවශ්‍යතාවදී පාවිච්චි කරන්න ඕන වැඩ විදිහට තමයි අය කරන්න ගන්නේ. සමහර මේක දන්නේ නැති නිසා අනවශ්‍ය විලාදයක පාවිච්චි කරනවා අවශ්‍ය වෙලාවට විසි කරනවා නම් ඇත්ත ඒකට ඒක කරදරයක් තමයි. අපි දැන් ඉගෙන ගන්න ඕනේ කොහොමද අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්නේ කොහොමද අනවශ්‍ය වෙලාවට අයින් කරන්නේ. අපි ඉතින් දිනා ගැනීම අරගෙන ගන්නවා. එහෙ නැත්නම් ආනාපානිය අර පුරුදු සිතිවිලි ගැටි හෝ අපිට දැන තියෙන වගේ ඕ සංස්කාර අනුවකට හිත දානවා. ඒකේ වඩා ගොරෝසුට අහු වෙන එකකින් දී හැකලින් නමුත් දෙකම දෙකටම ඒකාකාරව යොදවන්න පුළුවන්. ඉන්දියවට හැකලීමේ යොදනකොට පුරුවල මතක් කරලා දෙනවා උදරයටම හිත යොදන්න යොදලා හොඳට බලනින්න වෙන ප්‍රකට අරමුණක් නෑ. දැන් දින උදරයේ තින්දෙන හැකලීම පමණයි විශේෂයෙන්ම ආනාපානත් වගේ ප්‍රකටන උදරයේ බිම්බි නැතිලින්ද හිත යොදා. යොදලා ඒකට හිත ගියා බව දන්නවනම් දැන් හිතෙන් ප්‍රශ්න කරන්න ඕනේ මොකද්ද තින්දීමෙන් හැකලීමෙන් ඇති වෙනස? යොමුලා කියනක හිත යනවා කියන්නේ විකක්. නමුත් ඒක වෙනකොට හඳුනා ගන්න තරමටම බින්දයක් මේ ඉතන විචාරේ හඳුනනකොට වැඩ කරන්නේ. වැඩ කරනකොට කරනකොට කියන පින්දීම කියන්නේ ඉදිරි ගමන, හත්දීම කියන්නේ පසුපස ගමන. පින්දීම කියන්නේ ආතතිය වැඩිවීම, හත්දීම කියන්නේ ආතතිය නිදහස් වීම. පින්දීම කියන්නේ දස දිශාට බැලීමක් කියන්නේ පින්වීමක්, හැකීමක් කියන්නේ උලංග යනවා වගේ හැකී යමක් ආදී විදිහට මේ ටික විතක් විචාර දෙක කොච්චර ප්‍රකටව යොදන්න පුළුවන්ද කියනවනම් ආත්පතින්ම එකිනෙකට විරුද්ධ ක්‍රියාවලි දෙකක් විදිහට කිඳි නැටින්න දැක්කා. මේ ආත්පතින්ම විරුද්ධ මේ ක්‍රියාවලි දෙකට මුලක් රාශියක් තියෙනවා. ඔක කම්පනයක් විදිහට දෙන්න පුළුවන්, චංචලයක් විදිහට දෙන්න පුළුවන්, ඉදිරි පසු ඉහළ පහළ දස දිශාවට දස දිශාට ඇතුළේන දොරක් කරනවා වෙනවා ආදී වශයෙන් විවිධ ආකාර තියෙනවා. ඒ සෑම ආකාරයකදීම පින්දීමේ හැටිම වෙන්න. නැත්නම් ආස්වාදයෙන් ප්‍රසවාදයෙන් වෙන් කරලා ඉන්ද්‍රිය විචක්ක විචාරිත උත්තරීම ක්‍රියාවක් නගන්න ඕනේ. කොච්චර දිනු රෝගාවදිකට තුනක් මේක නම් වගේ. මොකද ඊයේ භාවනා හරියයි කියලා අද මේක නොකර බෑ. අදත් අලුතින්ම කරන්න ඕනේ. ආන්නේ විදිහට විචක්ක විචාරිත යොදාගෙන යනකොට විශේෂයෙන්ම ටික අපුරුදු යෝගාචරයන්ට වරක් දෙකක් විතර වගේ මේ පින්දීමේ හැටිම දෙකක් අහුවෙනවා. ආධුනික යෝගාවචරයන් නම් ගොඩක් වෙලා හොයනවා. අවුවේගෙන අවුවේගෙන යනකොට මේක වෙන්නේ ටිකක් වෙලා යනකොට අර පින්දීම සහ හැකිලිම දෙක අතර තියෙන වෙනස අතර මායිම දුරු වෙන්න පටන් ගන්නවා නැත්නම් දෙක අතර වෙනස අදින්න පටන් ගන්නවා. මේ වේගෙන යනකොට යනකොට යනකොට යෝගාවචරය මෙනෙහි කිරීමේ යන්ත්‍රය කොයි ආකාරයෙන් හැසිරිය යුතුද ඉතින් මේ විශේෂ මහසිකමේදී මතක් කරන්නේ තමයි තේරෙනවා නම් මේ නිවීම නැත්නම් මේ නොපෙනී යාම නිසා හිත කුසීත භාවයකටපත් වෙලා හිත සීතල වෙලා දීන භාවයකටපත් වෙලා සංග වේ ගන්න මත්තම තියෙනවා. මට වැඩක් බාර දුන්නා ඒ වැඩ ඉවරයි ඒ නිසා මම ටිකක් විවේක ගන්න. මෙහෙ කරන්න අරමුණක් නැහැ දැන් මොකද ඉන්දියෙන් හැටියෙන් තේරෙන්නේ. එහෙනම් තමයි යෝග අවශ්‍ය කියන්නේ. නමුත් වෙලා තියෙන්නේ ඉන්දියෙන් හැටියෙන් දෙක අතර වෙනස නැතිව. ආ මේ බව වෙනවනම් මතක් කරනවා ඒ වාගේ අල්ලගත් අරමුණ දිගේම හිත යන ගමන් අරමුණ තුනී වෙන ගතියකට නිවෙන ගතියකට එනවා නම් මෙලේ කිරීම වැඩි කරන්නේ. එක පිළිවීමක් තුන් අතරක් මෙහෙ කරන්නේ. හැක හැකිලීමක් තුන් අතරක් මෙහෙ කරන්නේ. කරනකොට කරනකොට අරමුණ ක්‍රමයෙන් කිව් වේගෙන යනවා නැත්නම් දෙක අතර වෙනස්කම් අඩු වෙගෙන යනකොට මෙලේ කරන හිත සක්‍රිය වෙනවා සතිය සමාධිය වැඩි. එතකොට යෝගාවචරය අරිටත් වඩා විමසන ඕනේ බලනවා ඇත්තටම දැන් අරමුණ නැතිලා දෙන්නේ නැත්නම් අරමුණේ වෙනස නැතිලා ඉන්දියා කියන අතර වෙනස නැතිලා යනවාද කියන කොහොඳවට නිරීක්ෂණය කරනකොට උනන්දුවෙන් බලන්න බලන්න හුස්ම ගැනීම අතර මැදිලාවක් බඩ කොටස ඇඟෙන් වෙන් වෙලාවක් එහෙම මොකක් වෙලා නැහැ වැඩ ඔක්කොම යනවා නමුත් Taman අර පින්දීමේ හැකියම වෙන් කළා මෙතෙක් වෙන දේවල් නැති වෙච්ච නිසා කම්මැලි හිත අර කම්මැලි පේන කියන්න පුළුවන් වගේ පේනයක් කියනවා දැන් පිළිදි නැතිව නතර වෙලා කියලා වැඩ බලන්න. එහෙම නොවෙන්න තමයි වේගයෙන් මෙහෙ කරන්නේ. මෙහෙ කරමින් කරමින් බැලුවත් යෝගාවචර වෙනවා මේ සිව් මේ මේ වැඩ පිළිවෙල දෙක අතර වෙනස ආදී වෙන වැඩ පිළිවෙල දිග ටික. ඒක උඩට ප්‍රබුද්ධයි. ඉතලා වගේ ඒක කියන එක කන්නේ නැහැ දැන් තමයි දන්නවා. වෙන ඉනි වෙනවා නමුත් මම උනන්දුවෙන් බලනවා කියන යනකොට ඒක තැනකට එනවා මොනම තාලකින්වත් ඉන්දියානු හැසිරීම දෙක වෙනසක් අල්ලන්න බෑ. හැබැයි බලාගෙන ඉන්න හිත හොඳටම සක්‍රිය. හොඳටම භාවනාවේ උනන්දුවෙන් කටයුතු කරනවා. ඒක නිසා මේ වෙනස සම්පූර්ණම එකිනෙක හා මිශ්‍ර වෙන වෙලාව නැත්නම් පින්වීම හැකලීම එකම ක්‍රියාවක් බවට පත් වෙන වෙලාව යෝගාවචරය දවල් එළියට ගන්නවා. මේකට කියනවා ප්‍රඥප්තියේ හැලිය. සතහන්සා ආකාර ජීවියම්. ඉතුරු වෙලා මේක සිද්ධ වුණේ අඳුරේ. නිදි පිර කියලා. මේකට එනකොට හිත හැංගිලා. දැන් එහෙමයි. දැන් මේකට හොඳටම ලෑස්ති. ආ මේක තමයි මට හැමදාම කරන්නේ මල්ලින් ගාලා ගන්න යනවා. අදම මල්ල ගන්නවා කියලා වැඩි විනාඩ වේගයකින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඉන්නකොට අන පිළිම හැකිලිම දෙක අතර වෙනස නැති වෙනවා. අර නිමිති නැති වෙනවා. අපි මෙතෙක් කල් අරමුණ දිහා බලන්න පුරුදුලා ඇති සංඥා ගනිමින් සතහන් සබා ගනිමින් දැන් සතහන් ජීවුණාට පස්සේ මෙනෙහි කිරීමේ යන්ත්‍රය පදයි. මෙනෙහි කිරීමේ යන්ත්‍රය කොම්බේ. මෙනෙහි කිරීමේ යන්ත්‍රය අවලංගුයි. ඉස්සර උනේ මේක අඳුරේ. ඉස්සර උනේ මේක කොහොමද ගන්න එක පාට ඉහිලින් නැගිට්ට වගේ නැගිටින කොට ගන්න. නමුත් දැන් මේක හොඳට කරන්න මේ විතක්ක ਵਿਚාර දෙක අවසාන මොහොත දක්වා ක්‍රියාත්මක කරන්න. හැබැයි දැනගන්න යම් වෙලාවක විතක්ක ਵਿਚාර දෙක අවලංගුයි. යම් වෙලාවක මේක නිර්වාණය නිෂේධ වෙනවා. ෂෝ වෙලා යනවා. සීන වෙලා යනවා. මෙන්න මේක විතරක් අඳුරේ අන්ධකාර වෙන්නේ. මේක හොඳටම ප්‍රකටව ප්‍රසිද්ධ වෙයි. දවල් එළියෙන් දැක ගන්න පුළුවන් නම් ඒ යෝගාචර කියන දැන් මෙනේ කරත් අල්ලන්නේ නැහැ. හරියට රබර් බෝලකින් ගලකට ගමලා ගහුවා වගේ මෙනේ නියම පොළාපයි. මෙන්න මේක දවල් එළියෙන් නොදකින තාකල් යෝගාචරය මොන වෙහෙසක් ගන්නවා මේ විපස්සනාව. අරමුණ නීරස වෙනවා. මහා ලෝකේ එපා වෙනවා, පාළි වෙනවා, කැමැත්ත එපා වෙනවා, නිින්දත් එපා වෙනවා, දකින් දකින්දී නීවරණ වෙන ගැටයක් ගන්න පටන් ගන්නවා. ඉතින් හැමෝම බෙහෙත් ගන්න. ඒක මොකද මොනම දෙයක් රසයක් නැතිලා. නමුත් මේක මේ වෙන්නේ වෙන්නේ මේකයි කියන දැනුමේ විතක්ක ਵਿਚාර දෙකේ වරක ඉතාමත්ම ක්‍රියාත්මක කළා පස්සේ විතක්ක ਵਿਚාර දෙක හැලෙන වෙලාවක් විතක්ක අපේ හැදෙනකොට ඒකගේ වටපිට කට්ට දින හැව යම් කිසි ප්‍රවර්තනවත් වලට ආවදපත් කරදයක් නේ හැව හලන. ඊගොල්ලෝ තව හවක් නැතිනවා. ඒකත් එනකොට හරි සතුටේ පරණ හැව ගිය අලුත් එනකොට ඔය අලුත් එකට කොච්චරම තමයි. ඕකත් හැව වශයෙන් හැලුවට පස්සේ නම් ඒ සයිඩක් වෙනස් ටිකක් වගේ නම් කිසිම ප්‍රියක් නෑ. ඒක තමයි විතක්ක විචාරේ බොහෝම හොඳට වැඩ කරනවා. වැඩ කළා හැව හලනවා වගේ හැලේ. අන්නේ හැව හලන වෙලාව මොකද කියුත්ත මොකද කියුත්තක් හොඳ දවල් ඉදී බැලියෙත්ත. එනකොට පස්සේ තමයි දැන් විපස්සන සාධකයෙන් තොරව අරමුණට හිත ඉදිරිපත් වෙන ඇලිලා හිතන ගතියක් තියෙනවා නම් ආය විතක්ක විචාර දෙක පිටපත් හොරවලා යන්න එපා. යන්න අවශ්‍ය නැහැ. ඒ මොකද විතක්කේ විචාරයෙන් වෙන්න ඕන කටයුත්ත වෙලා දැන් අරමුණට හිත දඬනවා. ඒ වෙලාවේ කියන්නේ අවදි භාවයේ විතර අරමුණ දිහා බලාගෙන ඉන්නවා. දැන් මේ තියෙන අනිමිත්ත ස්වરૂපය. අරමුණ තියනවා නම් තියාගන්න බෑ. අපවත් පිළිගන්නේ පොතේ මාසේ මතක් කරන ආනාපානසි මේ වැඩේ වෙන නිසා කණකදී තමයි සැලේ අතරමං වුණා මොහොතක අතරමං වුණා කාන්තරක අතරමං වුණා වගේ වෙන නිසා මුල් මුල් වෙලාවේදී අරමුණ තේන වෙලාවේදී හොඳටම සලකුණු ගන්න අරගෙන මේ ප්‍රකටව ගත්ත සලකුණු විතක් වේකාර වශයෙන් පවත්තුනේ ඒක නැති වෙන ඇති හොඳටම දවල්දී දැක්කනම් මොනවද තේරෙන්න පටන් ගන්නේ දැන් භාවනා දීපේ මේක නොදැක්කනම් අසරණ වෙනවා බය වෙනවා සංගලි වෙනවා එපා වෙනවා කියාගන්න බැරි තත්යකටපත් වෙනවා ඒක නිසා මේ විතක්ක විකාර දෙක සර්වඥාසෙන් එකදී පාවිච්චි කරේ උපකරණයක් විදිහට මේ උපකරණේ පාවිච්චි කරලා කරලා උපකරණේ හොඳටම නෝටි කිවිසි කරන්නේ දැලිකුණට වෙන්නේ ඒක පොරොවට වෙන්නේ ඒක ඇඩිටි කලින් මන්ටගේ හේතට වෙන්නේ ඒක අන්තිමේ ඉහළ කෙරවලට ගියාට පස්සේ හිත විසිකරේ නැත්නම් හොඳට කවදාවත් හිත තැනීමේ කරමින් ප්‍රයත්න කරනවා ඒක මම උඩට යන්න උදව් කරපු හිතේ. ඒ නිසා මේක බදාගෙන මම එහා පැත්තට පයින් ගාලා කිව්වොත් ඒ කවදාකවත් හිත බැඳීමේ කර්මය එහාට යනවා. දැන් කොයි උපකරණ වුණත් ඉදගන්ධමක් වුණත් හොඳට නැහැ. ක්‍රියාත්මක නම් ඉදගන්ධයෙන් පිටුලා විනාශ වෙනවා. අපි කියුවොත් මේ ඉදගන්ධයට උදව් වුණේ ඒක නිසා ඉදගන්ධම ක්‍රියාබන්ධ වෙන කියලා එතනින් ආලෝකේ නැහැ. නිසා භාවනාවේ තමයි වැටෙනවා එකක් විචාර දෙකක් පස්සෙලා පිටුලා විනාශ වෙනවා. නමුත් විනාශ වුණාට ආයේ අරමුණට හිත බැඳලා. මෙන්න මේ தත්ත්වයේදී මොකක් යෝගාවද? මොකක් නෙවෙයි ඔක්කොම. මේ චෝදන හරියට කලකොල. ආයෙත් බුම්බල අහුල්ලා හරි බලන්න. එහෙම නැත්නම් ආනාපානෙ මේ වැඩේ වුණා නම් බුම්බල අහුල්ලා. බුම්බල හැදිලා ආනාපානෙ මේක වුණා නම් ආනාපානෙ කරලා බලන්න. නැත්නම් බුද්ධාන සිහි කරලා බලන්න. ඒක පුදුම බයක් තියෙන මේ සංඥාව නැති. තමන්ගේ අර සක්කාය දිට්ඨි පොඩ්ඩක් හොයන්න එන්න උදාරා. සීමාව නැතිලා යනවා. ඒකෝ තමයි මේ මේක සිද්ධ වෙන්නේ ඒ විතක්ක ਵਿਚාරයක් පතරන්නේ. මේක ධර්මතනාද දුන්නේ මොකද? සත්පඤ්ඤා සූත්‍රයේදී යම් වෙලාවක අපි අරමුණ බඳ සබා ගැනීමට විතක්ක ਵਿਚාර පාවිච්චි කළ එතනදී සෝමනස්යක් පහළ වෙනවා. මේක භාවිකද සෝමනස්යක්. ඒක පිළිබඳව ප්‍රශ්නයක් නෑ. හොඳයි භාවනාවේ ලැබෙන සෝමනස්යක්. ඊටත් වැඩිය හොඳ සෝමනස්ය තමයි විතක්ක ਵਿਚාර දෙකෙන් තොරව ලැබෙන සෝමනස්ය. මෙනෙහි කිරීමෙන් තොරව අරමුණේ බැඳ ගැනීම ලැබෙන සෝමනස්ය නැත්නම් අරමුණ හොඳටම ගෙවිලා. හොඳටම සිංහිත වෙලාදී රෝවණේක දිහා බලන්න පුළුවන් ලැබෙන සෝමනස් ආයතනයේ බොහෝමත් නිහිරි. බොහෝමත් ගැඹුරු. බොහෝමත් සංසාරේ අධ්‍යය කරන්න කරාතේ. මෙන්න මේ පිට විපස්සනා ගැටෙන් විපස්සනාට හිත ගැටෙන්න කලින් සිදුවිය යුතුයි. මේ නිසා සමහර අය කියනවා මේකට විපස්සනා ප්‍රථම ධානය කියලා. මේ හිතේ සම්මතයි. ඊට පස්සේ තමයි ආයතන කරුණු පේන්න ගන්න. සියුම්මද පේන්න ගන්න ඒක වගේ කලකොල නෑ. බොහෝම කීකස් කාලෙට කරත්තර පුරුදුකට ගොනා වගේ කීපරම කරත්තර කරතන ගැතියක් තියෙනවා. ඊට පස්සේ ආයෙ පටන් ගන්න පුළුවන් ඒක දැනීම වශයෙන් හෝ නැත්නම් ඉන්දිය හැකිලි වශයෙන්. එහෙම කරන්න පටන් ගත්තොත් පස්සේ උත්තර තත්ත්වයටපත් වෙනවා. සද්ද බල සෝමනස්ස ගෙනත් දෙනවා. සද්ද බල සතිය ගෙනත් දෙනවා. සද්ද බල අර පොක්කේශ ධර්ම රාශියක් ගෙනත් දෙනවා. පළවෙනි කඩේල්ල කඩේම පැනනට පස්සේ මේක දිහා වුණොත් ආයම. නිසා මෙතනදී ආයෙ එකක් විතරේ පාවිච්චි කරන්න වෙනවා. දැන් හරි හොඳ එකක් කියලා පිටුපස්සට කරන්න පටන් ගන්නවා මාර්යා. ත්‍රිවිධ සෝමනස්සේ ආලෝක ප්‍රභාස්කර ගති උපේක්ෂා රාශිය ගැන දෙන මතක් ගන්න. දැන් ආයෙ මේ දිනවල කෑවෝ මම ආයෙ වැඩ. ඒ නිසා මෙතනදී ආයෙ එකක් විතරේ පාවිච්චි කරන අරමුණ බේරගන්න ඒක ආයතන අධිකක් විචාර කිරීම පටන් ගන්නවා දැන් මේක නතර වෙන්නේ කොහටද උපේක්ෂා විසින් ඒ උපේක්ෂාවට යනකොට අන්තිම වෙනකොට නිමෙල් කරන්නේ අරමුණ යාන්තම් ලේසි වශයෙන් පවත්න්නේ ඉදිරියට යන බොහෝම ලොකු සත්‍යතාවක් වගේ වැටෙනවා ඒක හරි පාළු ජීවිතය. කිසියම් දෙයක රසයක් නැහැ භාවනාවෙන් තොර. අන්තිමට තේනවා මෙනෙහි නොකර. එහෙම හිතුවේ ඉන්නේ වල. සද්දය ඇහෙන්නේ අයියා. ඒක බලන්නේ දැනිය. අර උන තේරෙන්නේ තේනිය. මම කරේ බණ බලාගෙන ඉන්නකොට මේ විපක්ක විචාර දෙකෙන් තොරවක් ඇති වෙනා උපේක්ෂාවක් ඇති වෙනවා. ඒකවල නියම. සාහනකර නියම හොයන්නේ. බොහෝමත් ගැඹුරකදී ඔන්න ඕක කල්පනා වුණාට පස්සේ තමයි හිත ගෝත්‍ර ඥානයක හිතක්. ලෝකෝත්තර ගතේ හිතන්නේ. මෙලොව පැත්තේ තාම හිතනකොට හිතුවේ නැති හිතක් වේවා, වේදනාවක් නැති හිතක් වේවා, ශබ්ද නැති එකට තාම මෙතන හිතේ ලක්කනවා. ඒක තාම අපේ පුරුදුකම කියන්නේ දේ. මේක තේරෙනවා කියලත් තමයි මට මේ මොනම අරමුණක් අත්දැකීම සංඥාවක් අත්දැකීම උපේක්ෂාවෙන් තේවා කියනකොට පුදුමාකාර සංසුන්භාවයක් ඇති වෙනවා. ඒක විතරයි හිත තේරුම් ගන්න කලින් හේතු වෙච්ච සංහාව දැන් නම් ඒක. දැන් පුළුවන් හිතට කැමති නම් ලෝකෙින් එහාට ගන්න නැත්නම් නැත්නම් මේකට දෙන්න. පොද්දත් ආදී අදහස් වෙනත් ආපහු එනවා. නැත්නම් එහාට පයි. නිසා මේ විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කිරීමේ දක්ෂතාවයේ තියෙනවනම් සංහාව නිකන් කිසි බොලක්. මේ විතක්ක ਵਿਚාර දෙකක් නතු කොච්චර ගන්නව දුර කෙරුවත් වතුර යන රට කරන හිතා වගේ අතින් අල්ලගෙන ඉන්න තාක්කල් සංහාව යටලා තියෙන අතගත්ත ගමන්. ඒ සාමයේ මෙන්නේ කිරීම ක්‍රමේ දන්නේ නැති ඇත්තෝ අර ව්‍යාකරණ දන්නේ නැති ඇත්තෝ භාෂාවට බයයි බඩා කියන කාරෝ කෑමට බයයි. ඒ වගේ තමයි විතක්ක ਵਿਚාර දෙක දන්නේ නැති ඇත්තෝ අර කලින් ඔක්කොම මෙනෙහි කරලා වෙනස් කරන්න හදන කතාවට හෝ මිනී කරපමණි කොහොමද වේදනාවක් නැති කරන්නේ ආදී වශයෙන් තර්ක කරමින් ගත කරනවා. ඒකව සක්කපඤ්ඤ සූත්‍රය වගේ කියන දේවල් මේ භාවනා ක්‍රමයේ ඉදිරිපත් කරන ක්‍රමයට එක සංසන්දනය කරලා බලනකොට පුදුමාකාර ගැඹුරක් තියෙනවා. හැබැයි අවදා හිතලා නම් ගන්න බෑ. අනිවාර්යයෙන්ම ගුරුවරකින් දේ අහලා ඒ දේ වරද්ද වරද්ද ගිහිල්ලා හරියාගෙන එනකොට විතරක් සමුත් මාර්ගඵල හෝ මොකක් කරනවද ප්‍රතිඵල ලැබුවොත් අනුන්ට කියලා දෙන්න පුළුවන් මට්ටමකටපත් වෙනවා. හැබැයි එක්ක සම්ම කරන්න තියෙන මම මොකක්ද දන්නේ නැහැ. ඉපදී දේන පිළිපදින එක විතරයි කියලා ඇකි තාර්දුරට සතහත් පහත්ව කටයුතු කරනවනේ මේ නිරෝධය. අඩු ගානේ තදංග වශයෙන් ලබා ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒක නිසා අයං උච්ඡන්ති බික්කවේ නිරෝධං හරිය සත්‍යං කියලා මේක අමාර කරනවා. ඒක මේ ධම්මචක්කපවත්තන සූත්‍රය සඳහන් කරන්නේ යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුච්චි අනාවේ මේ වැඩ පිළිවෙලෙත් හොඳටම ගොරෝසු තැන ඉඳලා සියුම් තැනටපත් වීමේ වැඩ පිළිවෙලට යෝගාවචරණ සාක්ෂි. ඒක නිසා දුක්ඛ සත්‍යය තුළමයි සමුදය තියෙන්නේ. සමුදය තුළමයි නිරෝධය තියෙන්නේ. එනිසා අපිට යමක් අද අඩුපාඩුයි කියලා කිසිම පක්ෂපාතයෙන් දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම මේ කරගෙන යන වැඩේ මේ කියන විදිහේ විකක්ක විකාරාගේ යෙදීමේ අරමුණේ සියුම් භාවයට ප්‍රමාණිකුලපත් වෙනවනම් යෝගාවචරයට ඒකම අදිෂ්ඨාන ශක්තිය වැඩි කිරීමට හේතු වෙනවා. එයින් අපි අද මේ නිරෝධ සත්‍ය පිළිබඳ නිමාව දකින අද ධර්ම දේශනාවේ સમાප්තිය මෙතනින් සටහන් කරන්න කැමතියි කියන දිනාටම සදාංග වශයෙන් හෝ සමුච්ඡේද වශයෙන් මේ නිරෝධ සත්‍ය මෙතනදී වහාම දැක ගැනීමේ ශක්තිය මේ ධර්ම දේශකයට මේ ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද තියෙන ධර්ම දේශනාව මෙතන සමාප්ත කරනවා